ශාසනාව ශාසනාව පවත්වන දේශකයන් වහන්සේ පොකුණු විට මිනිආලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ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 සූදානමින් සිටින පින්වතුන් මේට පෙර දේශනාවකදී අපි මතක් කරගෙන ආවා බුදුහාමුදුරෝ දේශනා කොට වදාළ හිතා වටිනා සූත්‍ර ධර්මයක් වන සෝතාපට්ටි අංග සූත්‍රය. මේ සෝතාපට්ටි අංග සූත්‍රය මගින් බුදුහාමුදුරන් වහන්සේ ඊටා වටිනා නිදානයක් යොදාගෙන සාරිපුත්‍ර මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න ඇසීමක් වශයෙන් ප්‍රශ්න තුනක් මේ සෝතාපට්ටි සූත්‍රයේදී අන්තර්ගත කරලා අනාගත ශ්‍රාවකයන්ට ධර්මයේ තේරුම් කරගන්න පහසු වන ආකාරයක් වශයෙන් මේ සූත්‍රය දේශනා කොට වදාළා. එෙහිදී මුලින් බුදුහාමුදුරුවෝ නැගූ ප්‍රශ්නය පිළිබඳව මුල් දේශනාවේදී මතක් කර හිටියා. ඒ ප්‍රශ්නය තමයි සරියුත් හාමුදුරුවන්ගෙන් විමසනවා බුදුහාමුදුරුවෝ මේ ශාසනයේ සෝතාපට්ටි අංග මොනවාද කියලා. සරියුත් හාමුදුරුවෝ දෙන පිළිතුර මේ ශාසනය තුල තියෙන සෝතාපට්ටි අංග නම් සත්පුරුෂ ශ්‍රේවණය සද්ධර්ම ශ්‍රවණය යෝන්සෝ මනසිකාරය ආ ධම්මානුධම්ම ප්‍රතිපදාවයි මේ පිළිබඳව කරුණාකාරණා සල්පයක් අපි පැහැදිලි කරා ඊට පස්සෙ බුදුහාමුදුරුවෝ දෙවෙනි ප්‍රශ්නයේ වශයෙන් සරිත් හාමුදුරන්ගේ විමසන්නේ මේ ශාසනයේදී සෝත කියන වචනය භාවිතා කරනවා සෝත සෝත කියලා වචනයක් භාවිතා කරනවා මේ තථාගත ශාසනයේ සෝත කියන්නේ කුමටද එහෙනම් සෝත නමින් හඳුන්වන්නේ කුමක්ද කියන ප්‍රශ්නය සරියුත් හාමුදුරන්ගෙන් බුදුහාමුදුරුව විමසනවා එහිදී සරියුත් හාමුදුරුව දෙන පිළිතුර තථාගතයන් වහන්සේ මේ ශාසනයේ සෝත කියලා පැහැදිලි වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නම. ඒතර සෝත කියන වචනය ශ්‍රාවකයා දැනගත යුතුයි. ධර්මයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නම. ශරීරාන්තරයේ පිළිතුරු දීලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් කිරීමකුත් මේ සූත්‍රයේදී සිදු කරනවා. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමක්. ඒ සෝත නම් එහෙමනම් සෝත කියන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි ආදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8යි කියලා සරිත්තුම්දුරු උත්තරේ දෙනවා. ඒ උත්තරේ බුදුහාමුදුරු අනුමත කරනවා සාදුකාරයක් දීලා මේ ශාසනයේ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට කියන නමක් තමයි කියලා. මෙන්න මෙතන පින්වතුනි ධර්මානුකූලව වර්තමානයේ ඉන්න බෞද්ධයා ඉගෙන ගත යුතු ධර්මයක් තියෙනවා. මේ සෝත කියන pāli වචනය ගත්තොත් සිංහලට ගත්තොත් සෝවාන් කියන වගේ අර්ථයක්. එහෙනම් සෝවාන් කියන එක සිංහලෙන් කවුරු හරි අහුවොත් නැත්නම් සෝවාන් කියන දේ මොකද්ද කියලා අහුවොත් ලංකාවේ හුඟක් දෙනෙකුට දෙන්න තියෙන පිළිතුරු විශාල සංඛ්‍යාවක් තියෙනවා. නැත්නම් පිළිතුරක් දෙන්න හැකියාවක් නැහැ. දැන් කෙනෙක්ගෙන් බෞද්ධයෙක්ගෙන් සෝවාන් සෝවාන් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් හරි උත්තරයක් දී ගන්න බෑ. ධර්මානුකූල උත්තරයක් දෙන්න බෑ. නමුත් අපිට පුළුවන් බුදුහාමුදුරෝ එදා සරියුත් හාමුදුරන්ගෙන් සෝවාන් සෝවාන් කියන්නේ මොකක්ද කියලා අහපුවම සරියුත් හාමුදුරෝ දීපු උත්තරේ තමයි අදටත් මේ ශාසනයේ තියෙන තාක්කල් අතීත වර්තමාන අනාගතයට ගැලපෙන. දැන් සරුත්සාමුද්‍රෝ දෙන පිළිතුරේ තියෙන්නේ සෝවාන් කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. සෝවාන් කියන එකේ ආර්ථය නම් ආර්ය අෂ්ටාංග මාර්ගයට කියන නමක් කියන එකයි. මේ පිළිබඳව බෞද්ධයා දැනගත යුතුයි. නැත්නම් මේ වැරදි අර්ථකථන වලට මේ ධර්මයේ යන්න හුඟක් පහසු වෙන තැනක් තමයි මේ සෝවාන් කියන වචනය ගැන නොදන්නාකම. ධර්මානුකූලව සෝවාන් කියන වචනේ අර්ථය නොදන්නාකම. මෙතනින් පස්සේ මේ දෙවෙනි ප්‍රශ්නයත් බුදුහාමුදුරෝ විමසලා සරියුත් හාමුදුරන්ගේ විමසනවා තුන්වෙනි ප්‍රශ්නේ. මේ සූත්‍රයේ තියෙන ප්‍රශ්න තුනයි. තුන්වෙනි ප්‍රශ්නේ තමයි සෝතාපන්න සෝතාපන්න කියන්නේ මේ ශාසනයේ කවර පුජ්‍යලයකටද? දැන් සෝවාන් සෝවාන් කියන එක පුජ්‍යලයක් ගැන අහන්නේ බුදුහාමුදුරුවෝ. සෝවාන් සෝවාන් කියන එකේ තේරුම අහනවා. ඒතර සෝවාන් සෝවාන් කියන එකේ තේරුම නම් ආර්ය අෂ්ටාංග මාර්ගයට කියන නමක් කියලා සරියුත්හාමුදුරුවෝ උත්තර දෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ විමසන්නේ සෝතාපන්න සෝතාපන්න කියලා පුජ්‍යලයක් මේ ශාසනයේ හඳුන්වනවා. ඔහු කවුද කියලා. තුන්වෙනි ප්‍රශ්නේ. සරිත්හාමුදුරුවෝ මේ සෝතාපන්න පුජ්‍යලයා කවුද කියන ප්‍රශ්නයට උත්තරේ ලබා දෙන්නේ මේ ශාසනය තුල ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයා නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයාට කියන ගෝත්‍ර නාමයක් තමයි සෝවාන් කියන්නේ. ඒතර සෝවාන් සෝවාන් පුජ්‍යලයා කියන්නේ එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ යුක්ත වෙච්චි කුජලයට කියන ගෝත්‍ර නාමය හඳුන්වන නම. එහෙනම් සෝවාන් කුජලයා කියන්නේ සෝවාන් තැනත්තා, සෝතාපන්න වූ තැනත්තා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ තැනත්තාට කියන නම. එහෙමනම් දැන් මෙහෙම මේ ප්‍රශ්න තුනක් අහලා බුදුහාමුදුරෝ චරිත් හාමුදුරන්ගේ මේ ප්‍රශ්න තුන අහන්නේ මෙතෙන්දී අපිට උගන්වන්න යන්නේ එදා ශාසනයේ බුදුහාමුදුරෝ ජීවමාන කාලයේදී පවා එහෙනම් මේ සෝවාන් හා සෝතාපන්න කුජලයා කියන එක සම්පූර්ණයෙන් විසඳා ගන්න බැරුව විකෘති අදහස් තිබිච්ච අය බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයේම ඉඳලා තියෙනවා. එදා සවැත් නුවර මේ දේශනාව පවත්වන වෙලාවේ සමහර විට එක්කෙනෙක් හෝ ඒ දන් සභා මණ්ඩපෙත් ඉඳී. සෝතාපන්න වුණා කියලා වැරදි ලෙස තේරුම් ගත්ත කෙනෙක් වෙන්නත් ඕන. දැන් ඒක එදා ප්‍රශ්නයක් නම් බුදුහාමුදුරන්ගේ ජීවමාන කාලයේදී වර්තමානයේ මේ සෝතාපන්න කියන தත්ත්වයේදී විශාල ගැටලු වෙන එක අනිවාර්ය දෙයක්. ඒක මහා ලොකු දෙයක් කියලා සැලකන්න අවශ්‍ය නෑ. මොකද බුදුහාමුදුරේ ජීවමාන කාලයේත් මේ ප්‍රශ්නේ මේ සෝතාපන්න කියන කුජලයා වැරදි වැරදි විදිහට සෝතාපන්න වෙච්චි අදහස මේ සූත්‍රයෙන් අපිට ඔප්පු වෙනවා. එහෙනම් වර්තමානයේ මේ ප්‍රශ්නෙට වර්තමානයේ ලංකාවේ බෞද්ධයෝ විශාල ලෙස මුහුණ පාලා තියෙනවා. සෝතාපන්න කියන தත්ත්වය වරද්දලා තේරුම් ගැනීම. ධර්මානුකූල භාවයකින් තොරව සෝතාපන්න කියන தත්ත්වය විග්‍රහ කිරීම. දැන් සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝත් මෙතෙන්දී පෙන්වන්නේ සෝතාපන්න කියන්නේ සෝවාන් වූ පුජ්‍යලයා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයා. දැන් අපිට බලන්න වෙනවා මේ සූත්‍රයේ තුල මුල්ම ප්‍රශ්නයයි මේ අගම ප්‍රශ්නයයි එනම් මුල්ම පිළිතුරයි අගම පිළිතුරයි දෙක සංසන්දනය කරලා බලන්න තරම් මේ ශ්‍රාවකයාට ශක්තියක් තිබුණොත් තමයි මේ බුදුහාමුදුරන්ගේ මේ දේශනාවේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ සත්‍ය ධර්මයේ වටිනාකම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ දැන් මුල්ම ප්‍රශ්නේදී පිළිතුරු වශයෙන් ලබා දෙන්නේ සෝතාපට්ටි අංග හතරක් තියෙනවා කියලා. ඒ සෝතාපට්ටි අංග හතර නම් සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඊළඟට අවසාන ප්‍රශ්නේ තියෙන්නේ සෝතාපන්න වූ පුජ්‍යලයා කියන්නේ කවුද කියන එක. සෝතාපන්න පුජ්‍යලයා කියන එකට විසඳුම ලබා දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයා කියන එකයි. එහෙමනම් දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයා තමයි සෝතාපන්න නැත්නම් සෝවාන් වූ පුජ්‍යලයා. සෝවාන් වීමේ අංග තියෙන්නේ හතරයි. එහෙමනම් දැන් අපිට එක දෙයක් පැහැදිලි. සෝවාන් වෙන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ විය යුතුයි. මොකද සෝත සෝවාන් කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට කියන නම. සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලෙක්. එහෙනම් සෝවාන් කියන පුජ්‍යලයා ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයා. ඊළඟට අපිට එනවා මුල් ගැටලුව අනුව හොඳින් තේරුම් ගන්න පුළුවන් යම්කිසි සංසාරගත මිනිසෙක් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලේ බවට හැරෙන්න තියෙන්න ඕනේ ಗುಣ මොනවද? අංග මොනවද? එහෙනම් යම්කිසි මිනිසෙකුට ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලේ නැත්නම් සෝවාන් පුජ්‍යලයක් වෙන්න අවශ්‍ය කරන අංග හතර තමයි සෝතාපට්ටි අංග හතර. එහෙනම් සංසාරගත මිනිසයාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ යුක්ත තත්වෙට ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කරගන්න අංග හතරක් උදව් වෙනවා. ඒ අංග හතර තමයි සත්පුරුෂ ශ්‍රේවණය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. දැන් මෙන්න මේ સિદ્ધාන්තය, මෙන්න මේ ධර්ම න්‍යාය මේ ශාසනයේ මුලින්ම සෝවාන් වූ අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේගේ ඉඳලා මේ ශාසනය තුල සෝවාන් වෙච්ච සියලුම ශ්‍රාවකයන්ට වර්තමානයේ සෝවාන් තත්ත්වයක් සැබෑ ලෙස ගන්න ගත්ත ගන්නාලද්ද ගන්න උත්සාහ කරන කෙනාට අනාගතයේ සෝවාන් තත්ත්වයට පත් වෙන කෙනාට මෙන්න මේ අංග හතර වැඩිමෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් යුක්ත වූ පුජ්‍යලයා බවට හැරිය යුතුමයි වෙන ක්‍රමයක් මේකේ මේ ධර්ම න්‍යාය තුල දකින්න හම්බෙන්නේ නැහැ. දැන් බලමු අපි පොඩ්ඩක් කල්පනා කරලා බුදුහාමුදුරන්ගේ පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ. දැන් අපි දන්නවා බුද්ධත්වයේ ලබලා මහා බෝසතාණෝ බුද්ධත්වයේ ලබලා පළමුව පස්වක මහණුන් ළඟට වැඩම කරනවා. කුමක් සඳහාද? බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය පස්වක මහණුන් වහන්සේලාට අවබෝධ කරවීම සඳහා. දැන් බුද්ධත්වයෙන් පස්සේ බුදුහාමුදුරුව පස්වග මහණුන් වහන්සේලා ළඟට යනකොට පස්වග මහණුන් වහන්නුන් වහන්සේලා ළඟ මේ සෝතාපට්ටි අංග කීයක් තිබුණාද කියලා අපි විමසලා බලමු. හොයලා බලමු. දැන් සෝතාපට්ටි අංග තියෙනවා සම්පූර්ණ හතරක්. මේ හතරෙන් සත්පුරුෂ ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය කියන අංග දෙක ඕනෑම ශ්‍රාවකයේ තව කෙනෙක්ගේ උදව්වෙන් ලබාගත යුතුයි කියලා පළමු දේශනාවේදී පැහැදිලි කරා. යෝනිසෝ මනසිකාරය හා ධම්මානුධම්ම ප්‍රතිපදාව ඒ තම තමන් ඒ අවස්ථාවේදී ඒ ශ්‍රාවකයාම සම්පූර්ණ කරගත යුතුයි. එහෙනම් පුජ්‍යලිකව සම්පාදනය කරගන්න ඕනේ අංග දෙකක් තියෙනවා. අනුන්ගෙන් උදව් අරගෙන ලබා ගන්න තියෙන ඕන අංග දෙකක් තියෙනවා. දැන් පස්වගමන් වහන්සේලා බුදුහාමුදුරුව මුණ ගැහෙනකොට උන්වහන්සේලා ළඟ තිබුණේ මේ සෝතාපට්ටි අංග එකයි. ඒ අංග එක හතරවෙනි අංගයයි. ධම්මාන ධම්ම ප්‍රතිපදාවයි. මොකද ඒ වෙනකන් බුද්ධත්වය හෝ සංසාර විමුක්තිය අවබෝධ කරගත්ත වෙනත් පුජ්‍යලේ පස්වග මානුන් වහන්සේලාට හම්බෙලා නැහැ. ඒකට සත්පුරුෂයෙක් හම්බ වෙලා නැහැ. නිවන අවබෝධ වෙච්ච කෙනෙක් හම්බ වෙලා නැහැ. සංසාර විමුක්තියටපත් වෙච්ච කෙනෙක් හම්බ වෙලා නැහැ. ඒ වගේම එහෙම හම්බුනේ නැත්නම් සංසාර විමුක්තිය ගැන පැහැදිලි කරන දේශනාවක් කරන්න බෑ. ඕනතරම් ලෞකික මට්ටමේ සත්පුරුෂයෝ පස්වග මහණුන් වහන්සේලාට හම්බෙලා තියෙනවා. අපේ පොත්පත්වල පස්වග මහණුන් වහන්සේලා අනිවාර්යයෙන්ම උද්දකාරාම පුත්‍ර ඒ වගේම ආලාර කාලාම වැනි ශ්‍රේෂ්ඨ තවුසෝ ළඟ ගුරුවරු ළඟ පුහුණුව ලැබූ අය බව පැහැදිලිව පේනවා. ඒතකොට මේගොල්ලෝ සත්පුරුෂය විදිහට සලකන්න පුළුවන්. හැබැයි සත්පුරුෂය මේ සෝතාපට්ටි අංගවල අන්තර්ගත සත්පුරුෂ ගුණ උද්දකාරාම පුත්‍ර හෝ ආලාරා කාලාම වගේ ගුරුවරු ළඟ තිබිලා නැහැ. හේතුව සංසාර විමුක්තියක් ගැන පැහැදිලි කිරීමක් නැති නිසා වේ. ඒතකොට ලෞකිකත්වයෙන් සතර අපායන් ගැලවෙලා කාමසුගතිය හෝ අරූපාවචර හෝ රූපාවචර ධාන වගේ මේ සංසාරේ හොඳ පැත්තකට යොමු කරවන්න උපදෙස් දෙන්නව ඒ වගේ කටයුතු කරන ගුරුහරුකම් දෙන කෙනෙක් සත්පුරුෂයෙක් වෙනවා ලෞකික මට්ටමේ. ලෝකෝත්තර මට්ටමේදී සත්පුරුෂය නෙවෙයි. නමුත් දැන් බුදුහාමුදුරුවෝ මුණ ගැහුණාට පස්සේ ඔන්න පළමුව පසක මහණුන් වහන්සේලාට අර පෙර බෝධිසත්වය මුණ ගැහුණා වගේ නෙවෙයි. දැන් පසක මහණුන් වහන්සේලාට බෝධිසත්වයන් වහන්සේ මීට පෙර බුදු බුදු බවට පත් වෙච්චේ නැති මහා බෝසතාණෝ ඕන තරම් මුණ ගැහිලා තියෙනවා. ඕන තරම් ධර්මයේ සාකච්ඡා කරන්න ඇති. උපඋපස්ථාන කරපුවා අපේ පොත්පත් වල තියෙනවා. නමුත් එතෙන්දී සත්පුරුෂයෙක් නෙමෙයි. ඒ සත්පුරුෂයෙක් වෙන්නේ බෝධිසත්වයෝ ලෞකික නෙවෙයි. ලෝකෝත්තර නෙමෙයි ලෞකිකත්වයට පමණයි. ලෝකෝත්තර මට්ටමේ සත්පුරුෂයෙක් නෙවෙයි එතකොට අපේ බෝධිසත්වය. බුද්ධත්වයට පත් වුණාට පස්සේ තමයි ලෝකෝත්තර මට්ටමේ සත්පුරුෂයෙක් බවට හැරෙන්නේ. දැන් ඒ සත්පුරුෂයන් වහන්සේ මේ පස්වග මහණුන් වහන්සේලාට මුණ ගැහෙනවා. එහෙමනම් පස්වග මහණුන් වහන්සේලාට එතෙන්දි තමන් ළඟ තිබිච්ච ධම්මානුධම ප්‍රතිපදාව කියන සෝතාපට්ටි අංගයට මුලින්ම එකතු වෙනවා සත්පුරුෂ ආශ්‍රය. ඔන්න අංග දෙකක් එතකොට පස්වග මහණුන් වහන්සේලාට මුලින්ම සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කරනවා සත්‍ය ධර්මය. සද්ධර්මයේ දේශනා කරන්නේ හැබැයි පද බණපද දෙකක්. මේ බණපද දෙක විතරයි ඇත්තටම ධම්සක්කවතන් සූත්‍රයේ අපි දකින්නේ පසල මහණුන්ට ධර්මයක් විදියට. හැසිරීම කෘත්‍යයක් විදියට දේශනා කරන්නේ බණපද දෙකයි. අනිත් එක චතුරාර්ය සත්‍ය සම්බන්ධවයි ඒවා කෘත්‍යයක් විදිහට දේශනා කරනවා නෙවෙයි අර මනපද දෙකෙන් කියන කෘත්‍ය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල ටිකයි. එහෙනම් ධර්මයේ ප්‍රතිඵලයි මේ දේශනා කරන්නේ. එහෙනම් මුලින්ම සද්ධර්මයක් විදිහට දේශනා කරන්නේ පස්වග මහන් වහන්සේලාට අන්ත දෙක අතරින්ද කියන්නේ. මේක තමයි ධර්මයේ. කලේතු කෘත්‍ය මේකයි. එහෙනම් මේ ඒ සද්ධර්මයෙන් ඇහිීමෙන් පස්වග මහණුන් වහන්සේලාට මෙතෙක් මේ සංසාරයේ නැති මානසිකාරයක් එනවා. අලුත් මානසිකාරයක් ගොඩනගා ගන්න පුළුවන්. එන්නේ අලුත් මානසිකාරය තමයි යෝනිසෝ මානසිකාරය. එහෙනම් අර අන්ත දෙක අතහැරීම කියන සද්ධර්මය පිළිපැදීමෙන් තමයි යෝනිසෝ මනසිකාරය කියන ධර්මය කොණ්ණඤ්ඤ හාමුදුරන් වහන්සේට පිළිගන්නේ. එන්නේ යෝනිසෝ මනසිකාරය කියන ධර්මයට එකතු වුණාම අර මුලින් තිබුණ ධම්මා ධම්ම ප්‍රතිපදාවත් බුදුහාමුදුරුව මුණ ගැහිීමෙන් සත්පුරු ශාස්ත්‍රයත් බුදුහාමුදුරන්ගේ සද්ධර්මයේ ඇහිීමෙන් එන අන්ත දෙක අතහැරීම නැමැති සද්ධර්මයේ ඇහිීම තුලින් ඒකෙන් ඒ කෘත්‍ය කිරීම ඒ අහන ගමන් කරන්න පුළුවන් ශක්තිය කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට තිබුණ නිසා වෙන් යෝනිසෝ මනසිකාරය කියන ධර්මයේ සම්පූර්ණ වෙනවා එහෙනම් මේ යෝනිසෝ මනසිකාරය කියන ධර්මයෙන් කෙරෙන්නේ මොකද්ද? මේ සංසාර විමුක්තිය ලබා දෙන ධර්ම. මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාරයට විරුද්ධ මනසිකාරය තමයි අයෝනිසෝ මනසිකාරය. එතකොට අයෝනිසෝ මනසිකාරය සංසාරය හදන මනසිකාරය. සංසාර විමුක්තිය හදන මනසිකාරයක් නෙවෙයි. එහෙනම් මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාර විමුක්තිය ලබා දෙන මනසිකාරය. එහෙමනම් අපිට මෙතෙන්දි තේරුම් ගන්න වෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන මනසිකාරයට කියන්නේ යෝනිසෝ මනසිකාරය. ප්‍රශ්නේ තියෙන්නේ පස්තරමාණන් වහන්සේලා ඒ වෙනකොට හිතියා වූ ප්‍රතිපත්ති මේ පැත් දිහා බැලුවාම අදි සීලයක හිටියා අදි සමාධියක හිටියා මේ මිනිස්සෙක් විදිහට ලබා ගන්න පුළුවන් උපරිම සමාධි තත්ත්ව අවබෝධ කරගෙන හිටියා. ඒක නිසාවෙන් උන්වහන්සේලා ළඟ ඒ මොහොත වෙනකොට තිබිච්ච ධම්මානුධම ප්‍රතිපදාව වර්තමාන සාමාන්‍ය මිනිස්සෙක් ළඟ තියෙන ධම්මානුධම ප්‍රතිපදාව නෙවෙයි. ඊට වැඩි හුඟක් ඉහළ. එහෙනම් ගැඹුරු වටිනා උසස් ධම්මානුධම ප්‍රතිපදාවක හිටිය ඒ කොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේට යෝනිසෝ මනසිකාර්යය වචන දෙකකින් තේරුම් ගන්න පුළුවන්. වචන දෙකක් අනුව හැසිරීම තුළ අන්ත දෙක අතහැරීම කියන කෘත්‍ය තුළ යෝනිසෝ මනසිකාර්යය හට ගැනීමෙන් අර සෝවාන් තත්වයට පත් වෙනවා. ඒක පළවෙනි අවස්ථාව. එහෙනම් පස පළවෙනි ශ්‍රාවකයාණන් වහන්සේ සෝවාන් වුණේ මෙන්න මේ සෝතාපට්ටි අංග හතර සම්පූර්ණ වෙලයි. නමුත් අද අපි වචන දෙකක් අහලා එහෙනම් සූත්‍රයක් අහලා සෝවාන් වෙන්නේ අනේක වැරදි. ඒකට හේතුව අපි ළඟ තියෙන ධම්මානුධම ප්‍රතිපදාව හීනයි. උසස් නෑ. රූපාවචර අරූපාවචර ආදී මානසික தত্ত্ব ගැන අපිට අවබෝධයක් නෑ. අදිශීලයක් නෑ. පසක මනුන් වහන්සේලා ඒ සියල්ලේ සම්පූර්ණ වෙලා හිටියේ නිසාවෙන් ඊට අඩු උපදේශකින් කෙටි උපදේශකෙන් යෝනිසෝ මනසිකාරය ඒ මොහොතේ ලබා ගන්න පුළුවන්. දැන් මේක උදාහරණ. අපි මේ ගැන තවත් තේරුම් ගන්න මේ ශාසනයේ මෙහෙම සෝවාන් වෙච්ච සියලුම දෙනාට සියලුම ආර්යයන් වහන්සේලාගේ ගිහි හෝ පැවිදි වෙන්න පුළුවන්. මෙන්න මේ අංග හතර සම්පූර්ණ වෙලා තියෙනවා. තව උදාහරණයක් ගමු කෙටියෙන් අපේ සරියුත් හාමුදුරුවෝ. දැන් සරියුත් හාමුදුරන් වහන්සේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක් වෙන්න පෙර ආජීවක පැවිද්දෙන් පැවිදි වෙලා ඉඳලා උපතිස්ස ආජීවක. මේ උපතිස්ස ආජීවක කියන්නේ සංසාර විමුක්තිය හොයමින් සත්‍ය හොයමින් තමන්ගේ ගිහි ජීවිතය අත්හැරලා විවිධ ගුරුවරු යටතේ පුහුණු පුරුදු වෙච්ච කෙනෙක්. ඒකට මේ මේ පුහුණුව තුළ ඇත්තටම මේ උපතිස්ස ආජීවක තුමාට හම්බ වෙන්නේ බුදුහාමුදුරුවෝ නෙමෙයි සත්පුරුෂයා වශයෙන්. හම්බ වෙන්නේ තස්සක මහණුන් වහන්සේලාගෙන් අස්සජි හාමුදුරන් වහන්සේ. ඒ වන විට අස්සජි හාමුදුරුවෝ රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙලා හමාරයි. සත්පුරුෂයෙක් වෙලා හමාරයි. සද්ධර්මය එහෙනම් දන්නේ කෙනෙක් කියලා. දැන් අපි බලමු මේ අස්සජි හාමුදුරන් වහන්සේට උපතිස්ස පරිබ්බාජකතුමා හම්බ වෙනකොට උපතිස්ස පරිබ්බාජකතුමා ළඟ සෝතාපට්ටි අංග කීයද තිබුණේ කියලා. ඇත්තට මේ එතෙන්දි තිබුණේ එයා ළඟ එකයි. එයාලා උපතිස්ස පරිබ්බාජකතුමාට අස්සජි හාමුදුරුව හම්බ වෙන්න පෙර හම්බ වෙන වෙලාව වෙනකම්ම තිබුණේ සෝතාපට්ටි අංග එකයි. ඒ අංග එක නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. සත්‍ය හොයමින් සීලයක් රැක්කා. සත්‍ය හොයන්න සමාධියක් ලැබුවා. එතකොට එතන තිබුණ ධම්මානුධම්ම ප්‍රතිපදාව. දැන් ඒ එකම අසජහාඳුරුව මුණ ගැනීම තුළ මුලින්ම ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හිටිය උපතිස්ස පරිබ්බාජකතුමාට ලැබෙනවා සත්පුරුෂ ආශ්‍රය. හැබැයි මෙයා සත්පුරුෂයෙක් කියලා හඳුනා ගැනීමේ ශක්තිය හිතෙන්දී තිබුණා අපේ ඒ උපතිස්ස පරිභාජකතුමාට. නමුත් වර්තමානයේ අපි ওই தත්වයෙන් හිතන එකක් වැරදි. අපිට දැකලා රූපයක් දැකලා චර්යාව දැකලා වෙනත් විදිහක ක්‍රියාකලාප ගැන දැකලා මේ බුදුහාමුදුරන්ගේ සත්පුරුෂයෙක් හඳුනා ගැනීමේ ශක්තිය නෑ. නමුත් උපතිස්ස පරිභාජකතුමාට පැහැදිලිව තිබුණා මෙයා ළඟ මේ ಭಾರತයේ අනික් කිසිම පැවිද්දෙක් නැත් ළඟ නැති ගුණ ධර්මයක් ප්‍රකට විය වෙලා තියෙනවා. එයා සැබෑ ලෙස සත්‍ය දැකලා හෝ සත්‍ය දන්න කෙනෙක් වෙන්න ඕනේ කියලා අනුමාන ඥානය අර අසජහාමුදුරෝ දැකීමෙන් ඇති කරගන්න තරම් ශක්ති සම්පන්නයි දැනුමක් තිබුණා. අවබෝධයක් තිබුණා. ඒ උඩ බොහොම ගෞරවයෙන් දැන් තමන් වහන්සේ නැත්නම් උපතිස්ස පරිබ්‍රාජකතුමා ඉදිරියේ ඉන්න මේ අසජහාමුදුරෝ දකින්න වෙලාවේ ඉඳලා ගෞරවයක් ඇතුවයි සැලකුවේ. ඒ ගෞරවයෙන් යුක්තව විමසනවා ඔබ වහන්සේ කාගේ ශ්‍රාවකයෙක්ද කියලා. එතකොට ඒ පැහැදිලි කරනවා මම ගෞතම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක්. එතකොට උපතිස්ස පරිභාජකතුමා විමසනවා සජාවර ඒ බුදුහාමුදුරෝ දේශනා කරන ධර්මය මොන වගේ ක්‍රමයක්ද මොන වගේ දෙයක්ද දේශනා කරන්නේ? ජීවණයට බලන් ආස්තජිහාමුදුරෝ රහතන් වහන්සේ වුණත් ප්‍රකාශ කරන්නේ ඊටා නිහතමානී පිළිතුරක්. මම නම් උන්වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා බොහොම නවක තත්ත්වයේ ඉන්නේ. මට උන්වහන්සේගේ ධර්මයේ සම්පූර්ණ තේරුම් ගන්න කරන්න බෑ. නමුත් උන්වහන්සේගේ ධර්මයේ කෙටියෙන් මට කියන්න පුළුවන් මෙන්න මේ වගේ අදහසක් තමයි උන්වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඒ කුමක්ද අදහසද? දැන් මේ අදහස අසජාම්දුරුව ඇත්තටම පැහැදිලි කරන්නේ අර ධම්සක් පැවතුම් සූත්‍රයේදී කොණ්ඩඤ්ඤ හාමුදුරුව සෝවාන් වුණාට වෙන මොහොතේ සෝවාන් වුණාට පස්සේ බුදුහාමුදුරුව දේශනා කරනවා කොණ්ඩඤ්ඤ ඔබ දැන් දහම් ඇස උපදවා ගත්තා. ධම්මචක්කු උදපාදි. ඒ දහම් ඇසේ හැටි කොහොමද? මෙන්න මේ ධර්මය ඔබ ළඟ දැන් තියෙනවා. යංකින්ච සමුදය ධම්මා සබ්බන්තා නිරෝධ ධම්ම. මේ සංසාරේ සංසාරේ හැදෙන්නේ යංකින්චි සමුදය ධම්මං. යංකින්චි ධර්මයක් හට ගන්නවා. ඒ හටගත්තේ ධර්මයේ නිරෝධ වෙන්නේ නැතුව තමයි සංසාරේ හැදෙන්නේ. දැන් සංසාර විමුක්තිය තියෙන්නේ යංකින්චි සමුදය ධම්මං. යංකින්චි ධර්මයක් හටගත්තොත් ඒක විනාශ වෙන්න ඕනේ එතන. මේ ධම්ම කියන්නේ මනස තුල හටගන්න සිටිවිලි. සිත තුල හටගන්න සිතුවිලි. වලට කියන නම තමයි ධම්ම. එහෙනම් මේව නැති ඒ කියන්නේ ඔය බුදුහාමුදුරන්ගෙන් අර අන්ත දෙක අතහැරීම කියන සද්ධර්මය අහලා ඒ සද්ධර්මයට අනුව පිළිපැදලා යෝනිසෝ මනසිකාරයේ වැඩෙනකම් වැඩිලා සම්මාදිට්ඨිය ලැබෙනකම් අර කොණ්ඩඤ්ඤ හාමුදුරන් වහන්සේගේ සාංශාරික ස්වરૂපයේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං නෙමෙයි. එතකන් යංකිසි ධර්මයක් හිත තුල ඇති වුණාද, චෛතසික ඇති වුණාද, ඒක අනාගත විපාකයක් ඉතුරු කරාමයි. එන සම්මාදිට්ඨිය ලැබෙන්නේ වෙලාවේ විතරයි යම්කිසි මිනිසෙකගේ හෝ ශා วก යන් වහන්සේ කෙනෙක්ගේ ඒ මොහොතේ හටගත්ත දෙයක් ඒ මොහොතේම විනාශයටපත් වෙනවා. සංසාරයක් හදන්නේ කියන්නේ ඒකයි. යන්තිංච සමුදය ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ සංසාරයේ හැදෙන්නේ නැති මානසික தත්වයයි. සම්මා දිට්ඨියයි. දැන් ඒ தත්වය අර අසදි හාමුදුර හොඳට දන්නවා. මේක මේක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. ඒක අවබෝධ කරගෙන තියෙනවා, පත්‍යක්ෂ වෙලා තියෙනවා, රහත් වෙලා තියෙනවා. සෝවාන් වෙනකොට යන්තමින් ලැබුණා ඒ தත්ත්වය පහක් වෙනකොට මුළු ඇස් කන් ආසාදී ඉන්ද්‍රයන් හයටම මේ தත්ත්වය ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් යංකින්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්මං වෙනවා ඇහෙනු. කනෙනු, නාසයනු, දිවෙනු, කයනු. හැම මොහොතකම හැම වෙලාවකම රහතන් වහන්සේට. දැන් මේ தත්ත්වයේ ඉන්න කෙනෙක් තමයි අස්සජී හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරනවා මම බුදුහාමුදුරන්ගේ ධර්මයේ එච්චර දුරට දන්නේ නැති වුණාට උන්වහන්සේගේ ධර්ම න්‍යාය නම් මෙන්න මේකයි. උන්වහන්සේගේ වචන වලින් කියන දේ තමයි "යේ ධම්මා හේතුප්පබවා" කියන ගාථාව. ඒ 아무ත දෙයක් නෙවෙයි. යංකින්ච සමුදය ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක අසජිහාමුදුරෝ තේරෙන විදිහට පැහැදිලි කරපිට. මේක අහනකොටම අර අච්චර ප්‍රතිපත්තියකින් ඉහළව හිටියේ. සත්‍ය හොයමින්ම කටයුතු කරපු සීලය හා සමාධිය කියන ඒවා ප්‍රගුණ කරපු අර උපතිස්ස පරිබ්‍රාජක තුමාට මේ ධර්මය ඇත්තටම මීට පෙර අනුමාන සහිතව ඒ කියන්නේ මෙහෙම එකක් තමයි සත්‍ය කියන එක අනුමාන වෙලා තියෙන්න ඕන. තිබුණ නැත්නම් අසජාම්දුරුවගේ මේ ප්‍රකාශ වෙනකොටම සෝවාන් වෙන්න බෑ. එහෙනම් මේ ධර්මය ශ්‍රාවකයා ශ්‍රාවකයන් වහන්සේ කෙනෙකුට ලැබුණට ස්ථීර වෙන්නේ ඒක ගැන අවිශ්වාසිත. ඒතර ශ්‍රාවකයන් වහන්සේලා මේ භාවනා වඩනකොට හෝ මේ මනස පුරුදු කරනකොට සමහර විට මේ ධර්මය හරහා ගිහිල්ලා ඇති. නමුත් ඒක තේරුම් ගන්න අවබෝධ කරගන්න බෑ වටිනාකම. දැන් ඒ වගේ දෙයක් තමයි අසදි හාමුදුරුව මේ දේශනාව කරනකොටම අපේ සරියුත් හාමුදුරුවෝ ඇත්තටම සෝවාන් තත්ත්වයටපත් වෙනවා. එතකොට එතෙන්දිත් එහෙනම් සරියුත් හාමුදුරුවන්ට මේ කියන අංග හතරම සෝවාන් වෙන්න උදව් වුණා. ඊට අමතරව ලංකාවේ ගත්තත් කවුරු හරි කෙනෙක් ගිහියෙක් ගත්තත් පැවිද්දෙක් ගත්තත් මේ ශාසනයේ හැමදාම සෝවාන් වුණා නම් එහෙනම් ඒ ශ්‍රාවකයා තුළ මේ කියන අංග හතර සම්පූර්ණ විය යුතුමයි. ඒ කියන්නේ තමන් ළඟ තියෙන හුඟක් ඒ සියලුම ශ්‍රාවකයෝ ළඟ තියෙන්න පුළුවන් ඒකාංගයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. ධම්මානුධම්ම ප්‍රතිපදාවට අයිති වෙන්නේ රකින්න සීලය. ඒ ඒ වගේම තමන්ගේ තියෙන ආමිෂ පින්කම් ආදී දේවල් සමත භාවනාවෙන් සමාධිය දියුණු කරගත්තේ සෑම එකක්ම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ අංගයි. එහෙම නැතුව ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිම නෙමෙයි. ධම්මානුධම්ම ප්‍රතිවදාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන වඩින්නේ යෝනිසෝ මනසිකාරය. ඒ යෝනිසෝ මනසිකාරය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන ධර්මය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් යෝනිසෝ මනසිකාරය නැති වෙලාවට ජීවත් වෙන ක්‍රමයයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. සාමාන්‍යයෙන් දිහි පින්වතුන් තේරුම් ගන්න ඕනේ ආර්ය අෂ්ටාංග මාර්ගය දියුණු කිරීම වැඩිවීමට දිහි පින්වතා යෝනිසෝ මනසිකාරය හඳුනාගෙන වැඩි යුතුයි. ඒ වඩන නැති වෙලාවට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිවීමක් නැති වෙලාවට හැසිරෙන්න ඕනේ ක්‍රමය ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. ධම්මානුධම්ම ප්‍රතිපදාවට ගිහි පින්වතුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බුදුහාමුදුරුවෝ සීලය අතින් පංචිල් රැකීම දෛනික ජීවිතයේදී පොහේට අටසිල් සමාදන් වීම ඊට අමතරව ආමිෂ පින්කම් දානමය පින්කම් සහ එය සාමාන්‍ය ගෘහස්තව දූදරුව පෝෂණය කරන එකේ එවාගේ දෙවම් පියන්ට සංග්‍රහ කරන ඒවා ඥාතීන්ට සංග්‍රහ කරන ඒවා වැඩිහිටියන්ට සලකන ඒවා මේ සෑම එකක්ම ධම්මානුධම්ම ප්‍රතිපදාවේ අංගයි යෝනිසෝමනස්කාරයේ නිවි එහෙමනම් දැන් අපිට සද්ධර්මයක් ශ්‍රවණය කරපු ශ්‍රාවකයෙකුට තමන් වහන්සේ තමන් විශ්ින් කළ යුතු සෝතපට්ටි අංග දෙක බවට හැරෙන්නේ යෝනිසෝ මනසිකාරයක් ධම්මානුධම්ම ප්‍රතිපදාවක්. එහෙමනම් යෝනිසෝ මනසිකාරයේ නැති තැන තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව තියෙන්නේ. යෝනිසෝ මනසිකාරයේ තියෙන වඩන වෙලාවේ ධම්මානුධම්ම ප්‍රතිපදාව අවශ්‍යයි. එතකොට යෝනිසෝමනසිකාරය නැති වෙලාවේ ධම්මානුගම ප්‍රතිපදාව තියෙනවා නම් හැමෝම දැනගන්න ඕනේ අපි ධම්මානුගම ප්‍රතිපදාවේ කටයුතු කරන්නේ අයෝනිසෝමනසිකාරය. එහෙනම් මෙතන මේ යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය අතර වෙනස තමයි මේ පෙන්වුම් කරන්නේ. සීල් රකින්න වෙලාවේ සීලයක් විතරක් රකින්නේ එතන තියෙන අයෝනිසෝමනසිකාරය. දැන් යෝනිසෝමනසිකාරයේ තියෙන වෙලාවේදී සංසාරයක් හදන්නේ නැහැ. එතකොට අපි බෞද්ධ විදිහට දැනගන්න ඕනේ අපි පව කරන වෙලාවේ තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. අටමහ කුසල් කරන වෙලාවේ තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. ධානයේ වඩන ධාන වඩන වෙලාවේ තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. එහෙනම් යෝනිසෝ මනසිකාරයත් තුළ ධාන තියෙන්නත් බෑ අටමහා කුසල් තියෙන්නත් බෑ කාමාවචර කුසල් තියෙන්නත් බෑ කාමාවචර අකුසල් තියෙන්නත් බෑ එහෙනම් සංසාරයක් හදන තැන් ටික තමයි වෙ තියෙන්නේ. අපිට සංසාරයක් හදන්න පුළුවන් අකුසලයේ. එතන අයෝනිසෝමනසිකාරය තමයි ශක්තිය වෙන්නේ. අපිට තව විදිහකින් සංසාරයේ හැදිය කුසලයේ. එතකොටත් තියෙන්නේ අයෝනිසෝමනසිකාරය. අපිට කාමාවචර භූමියේ ඉක්මෝල මිනිසෙක් විදියට මහන්සියලා ඕනනම් සංසාරයක් හැදියකි රූපාවචර හෝ අරූපාවචර ධානවලින්. එතනක් තියෙන මනසිකාරය අයෝනිසෝ. දැන් යෝනිසෝ මනසිකාරයේ තියෙන තැන මිනිස්සුයෙකුට ගන්න පුළුවන් තැන බුදුහාමුදුරු ධර්මයෙන් පෙන්නනවා. ඒ තැන තමයි ආර්ය අෂ්ටාංග මාර්ගියම වැඩින තැන. එහෙම නැත්නම් කෙටියෙන් පෙන්නනවා සතිපට්ඨානයේ වඩන තැන. යම්කිසි කෙනෙක්ගේ සිහි කල්පනාව වර්තමාන අරමුණක පවතින වේලාවක තියෙන යෝනිසෝ මනස්කාරය. කාය කායानुපස්සනාව කියන එක වැඩෙන වෙලාවේ තියෙන යෝනිසෝ මනස්කාරය. යම් කිසි ශ්‍රාවකයේ වේදනානුපස්සනාව වඩන වේලාවක තියෙන යෝනිසෝ මනසිකාරය. යම් කිසි ශ්‍රාවකයේ චිත්තානුපස්සනාව වඩන වේලාවක තියෙන යෝනිසෝ මනසිකාරයයි. යම් කිසි ශ්‍රාවකයේ ධම්මානුපස්සනාව වඩන වේලාවක තියෙන්නේ යෝනිසෝ මනසිකාරය. දැන් මෙන්න මේ විපස්සනා භාවනාවක් කරන කාලයක හැර වෙන කාලයක යෝනිසෝ මනසිකාරයේ ශ්‍රාවකයාට පිළිතන්න බෑ. ශ්‍රාවකයේ මෛත්‍රී භාවනාව කරන වෙලාවේ තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. ශ්‍රාවකයේ බුදු වුණ භාවනාව කරන වෙලාවේ තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. මොකද ඒවා සමත භාවනා නිසායි. නැහ යෝනිසෝ මනසිකාරයේ තියෙන තැන හා නැති තැන ශ්‍රාවකයා දැනගන්න ඕනේ. දැනගෙන යෝනිසෝ මනසිකාරයේ වඩන්නේ නැති තැනදී ශ්‍රාවකයා හැසිරෙන්න ඕනේ. ධම්මානුධම්ම ප්‍රතිපදාව තුල හිර වෙලා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ගිහි පින්වතේ අනිවාර්යයෙන්ම පංචශීල ආරක්ෂා කිරීමට වග බලා ගන්න ඕනේ. එහෙනම් අතීතයේ වඩපු යෝනිසෝ මනසිකාර්ය ඊට පසුව වඩාත් ඵලදායි ලෙස යොදා ගන්න බැරි වෙනවා. ඊළඟට මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල මේ යෝනිසෝ මනසිකාර්යය වඩන්න බැරි මිනිස්සුයොත් කියලා කියනවා. යෝනිසෝ මනසිකාර්යය වැඩුවාට ඵලක් ගන්න බැරි අය. ඒ අයත් හඳුනා ගන්න ඕනේ ධර්මානුකූලව. ඒ අය 아무තු කෙනෙක් නෙවෙයි. පංච ආනන්තරයේ පාප කර්ම කරපු අයට යෝනිසෝ මනසිකාරය වඩන්න බෑ. වැඩුවට පළ ගන්න බෑ. මෙන්න මේ මේ විදිහට තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ. ඊට අමතරව යෝනිසෝ මනසිකාරය මිනිසියෙක් විදිහට වඩන්න බැරි සත්පුරුෂ ආශ්‍රයක් හෝ සද්ධර්ම ශ්‍රවණයක් කරන්න බැරි පිරිසක් ඉන්නවා මිනිස්සු. ඒ උප්පත්තියෙන් වික් අංග විකල ඇහෙන්නේ නැති, පේන්නේ නැති ඒ වගේ අය. ඒක ඇහෙන්නේ නැති, පේන්නේ නැති අය වුණොත් සද්ධර්මය අහන්න බැරි වෙලා යාට යෝනිසෝමනසිකාරයේ වටහා ගන්න බෑ. ඒගොල්ලෝ අභව්‍යයේ කියන தത്വයට පත් වෙනවා පත් වෙලා කියලා කියනවා අතීත කර්ම හේතුයි. නමුත් බුදුහාමුදුරුවෝ එතෙන්දි සහනයක් පෙන්නනවා. සියලුම ආභව්‍ය தත්වයටපත් වෙන්නේ අන්ධ ගොළු විහිරි කියන අය. උප්පත්තියෙන්ම වුණොත් විතරයි කියලා ආය දේශනාව සංශෝධන විදියට පැහැදිලිව පෙන්වනවා. එහෙමනම් අපි වගේ ඕනම මිනිසෙකුට බුදුහාමුදුරන්ගේ සද්ධර්මයේ යම්කිසි විදිහක සත්පුරුෂයෙක්ගෙන් හරියට ඇහුනොත් අපි තුලත් යෝනිසෝ මනසකාරයක් මක්ද කියන අවබෝධය ඇති වෙච්චම ඒ යෝනිසෝ මනසිකාරය අපි වැඩි වඩන විට අපිට සිදු වෙන්නේ ඔය සෝතාපට්ටි අංග හතරම සම්පූර්ණ වීමයි. එතෙන්ට අපි ළඟින් සිදු වෙන්න ඕනේ අර ධම්මානුධම්ම ප්‍රතිපදාව. සීලයක පිළිහිලා ඉන්න ඕනේ. ඒකට උදව් වෙන ආමිෂ පින්කම් ආදී දේවල් කරන එකක් ධම්මානුධම්ම ප්‍රතිපදාවමයි. දැන් මේ විදිහට සලකා බලාගෙන අද දවසේ මේ සෝතාපට්ටි අංග සූත්‍රයේදී ඉතිරි ප්‍රශ්න දෙක ගැනයි මේ පැහැදිලි කරේ. එතකොට යෝනිසෝ මනසිකාරය තමයි සෝතපට්ටි අංගවල ප්‍රබලම අංගය. මේ අංගය ලබා ගන්න ශ්‍රාවකයෙකුට සද්ධර්මයේම ඇහෙන්න ඕනේ. සද්ධර්මයේ ඇහෙන්න නම් සත්පුරුෂයේ ආශ්‍රයකින් මිස බණ ඇහුවා කියන එකෙන් මොෙන්නේ නැහැ. ඉතින් මේ ගැන සැලකිලිමත් වෙලා බුදුහාමුදුරු දේශනා කොට වදාළ ඒ සද්ධර්මයේ අපි ඉගෙනගෙන පළමුව අපේ ළඟ යෝනිසෝ මනසිකාරය හඳුනගමු. යෝනිසෝ මනසිකාරය හඳුන ගැනීම අපහසු වුණත් සෑම ශ්‍රාවකයාටම බුදුහාමුදුරෝ දේශනා කරනවා පහසෙන් යෝනිසෝ මනසිකාරය ලබා ගන්න පුළුවන් සතර සතිපට්ඨානයේ වැඩිමෙන්. සතර සතිපට්ඨානයේ වඩන වෙලාවේ තියෙන යෝනිසෝ මනසිකාරයමයි. ඒ යෝනිසෝ මනසිකාරය පුහුණු කරන්න එතකොට අයෝනිසෝ මනසිකාරය නැති වෙනවා ඒ පුහුණුවේදී. ආයේ ඒ සතර සතිපට්ඨානයේ වඩන එක නැවැත්තුවම ඒ ශ්‍රාවකයා හැසිරෙන්න ඕනේ ජීවත් වෙන්න ඕන ක්‍රමයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් කියන්නේ. ඒකට අනුකූලව ජීවත් වෙන්න නැවත සතර විපට්ඨානේ වඩන්න මෙන්න වගේ තත්තු මාරු ක්‍රමයකට ඕනම ගිහි පැවිදි ශ්‍රාවකයෙකුට මේ යෝනිසෝ මනස්කාරය පුරුදු කරලා මේ සෝතාපට්ටි අංග හතරම සම්පූර්ණ කරගෙන අවසානයේදී සෝතාපන්න තත්ත්වයටපත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හැමදෙනාටම මේ ශක්තිය ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාවත් අවසන් කරනවා ආකාශත්තාච බුම්මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං සම්පිතා චිරන්තක්කන්තු ලෝක සාසනං ආකාශත්තාච බුම්මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං සම්පිතා චිරන්තක්කන්තු ලෝක සාසනං ආසත්තවචම්මත්තා දේවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං අද සෙනසුරාදා රාත්‍රී ධර්මාංශාසනව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ